අදින්නාමි තේති සාදු සාදු සාදු සම්බාරන්ත කාර්මික පින්වත්නි ඊටාම හොඳයක්තාවක් සද්ධර්ම ශ්‍රවණය කරන් ලැබීම පෙරත් ජාතිවලදී කරපු පින් නිසා තමයි බණ ටිකක් අහන්න හිතක් නැමෙන්නේ ඒක සුදුසු කුසල කර්මයෙන් නිකං සෝත ප්‍රසාදයක් තියෙනවා ඒ ආගම සද්ධා සංකප්පිය තියෙනවා මේ සියල්ලට වඩා සතාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරපු ධර්මයක් තිබීම ලොකු භාග්‍යයක් වාසනාවක් මේ උසස් අවස්ථාවෙන් ප්‍රතිඵල ලබා ගන්නයි අද මේ සබත් පින්සුන් සෝදානම් වෙන්නේ. ධර්ම දේශනාවේ දායකත්ව ලබාගත් සබත් පින්සුන් වගේම අද ලංකා වාසී ලෝක වාසී යන්තා ජනතාවක් මේ ධර්ම ශ්‍රවණය කරනවාද ඒ හැමෝටම මේ දහම් ඇසීමෙන් ලබා ගන්නා කුණ්‍ය වාසනා කුසල ශක්තිය ජාති ජාත්‍යස්ථාසා සුගති කරායනව සමතනම් ප්‍රාර්ථනා කරන්නා බෝධිඥානයකට අනුව ශාන්ති ලක්ෂණයන් දකින්දත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම නිවනට යොමු කරගෙන අපි මේ බන්ධ කහන සෝදානම් වෙමු. පින්වත්නි ධර්ම දේශනාව සඳහා මාත්‍රකාවේ සඳහාගත් සූත්‍රය නම් දීඝනිකායේ සඳහන් ජාතිය සූත්‍රයයි. යාළුවෝ කියන්නේ ශාසනයේ පැවිද්දෙක් නෙවෙයි වෙනත් තීර්ථක කෙනෙක්. වෙනත් බාහිර ශාසනයක පැවිදි වෙච්ච කෙනෙක්. මේ යාළුවෝ තීර්ථක කෙනෙක් එක්ක තවත් කෙනෙක් ආවා මුන්දිස්ස කියලා. මේ මුන්දිස්ස කියන පරිත්‍යාජකයාත් යාළුවෝ කියන දෙන්නත් හිතවන්තයෝ යාළුවෝ. මේ දෙදෙනා ආවේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නහල බුදුරජාණන් වහන්සේ විහිදටපත් කරන්න. බුද්ධ ධර්මයේ පතාගත ඥානයට සහරක් ගන්න. එදා පින්නති එක සමාජයේ තිබුණ දෙයක්. බුදුරජාණන් වහන්සේ වෙත ඇතන් චරිත්‍රාජක අන්‍යාගම් සත්‍රුවරු දේශකයෝ දාර්ශනිකයෝ පැමිණලා බුදු පියාණන් වහන්සේට වාදාරෝපණය කරපු තැන් බොහොම කියනවා. ඒ උපාලි ගෘහපති නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධාන දායකයෙක් උපාලි ගෘහපති. ඒ නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෙක් වූ දායකයෙක් වූ උපාලි ගෘහපති ආවේ බුදුරජාණන් වහන්සේට වාදාරෝපණය කරන්න. තථාගත ධර්මයේ නෛර්යානික නැති බව අඟවන්ටයි. සිදුවේ වෙන දෙයක් වෙන්නේ අත්දා බුදුරජාණන් වහන්සේගේ දහම් අසලා උපාලේ දුරදත්තුමා සතාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා සාමාන්‍ය ශ්‍රාවකෙක් නෙවෙයි මාර්ගකලාභී ශ්‍රාවකෙක් බවට පත් වුණා ඒ අන්‍ය ආගම් උදවියට වාද ආරෝපණය කරන්න ඇවිල්ලා සතාගතයන් වහන්සේගේ ශාසනීය නියම ධර්මයන් ආબોධ කරගන්න ලැබිච්ච අවස්ථාවක් තියෙනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙත ඇතැම් අවස්ථාවල සරේත් මුගලන් ආනන්දාදී ස්වාමීන් වහන්සේලාට පැමිණානි ඒ පරිත්‍යාගයට පූර්වක උදවි වාදාරෝපණය කරන කරුණ සාකච්ඡාත් වෙන්න තියෙනවා. ඇතැම් උදවි ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ආරාමයට වැඩම කරලා සාකච්ඡාත් කරලා තියෙනවා. මේ එදා ඒ තථාගත ධර්මයත් අන්‍ය තීර්ථකයන්ගේ ධර්මයත් සම්බන්ධ සාකච්ඡා මගින් වාදාරෝපණය මගින් ඒ විදි ප්‍රවතින තියෙනවා. මේ දෙපෙන්නත් මේ ජාලිය මුන්දිය කෙන්නේ දෙන්නත් ආවේ බුදුරජාණන් වහන්සේට වාදාරෝපණය කරන්න. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසඹෑ නුවර ගෝසිකාරාමයේ කොසඹෑ නුවර කියන්නේ තේර රාජ්‍යයක් උදේම රජුගේ රාජ්‍යයක්. මෙන්න ශාස්ත්‍රීයක රාජ්‍යයක්. ඒ කොසඹෑ නුවර සිටුවරේ පෙරවැපු විහාර තුනක් තිබුණා එකක් තමයි ගෝසිකාරාමේ කියන්නේ ගෝසික සිටුවරයා පෙරවැපු විහාරය. බුදුරජාණන් වහන්සේ විහාරේ වැඩින්න අවස්ථාවක මෙන්නුවේ යාළුවේ කියන්නේ පිළිවෙල දෙන්න ආවේ බුදුරජාණන් වහන්සේට වාදාරෝපණයක් කරලා උන්වහන්සේගේ අගුණ පැත්ත කිසිවක් නොදන්න පැත්ත ලෝකයාට ප්‍රකට කරන්නයි. පුණ්‍යත්මයේ කොහොම ආවත් බුදු පියාණන් දන්නයි කුරුජලෝ නිරදීම එන්නේ මෙන්න මේ අදහසක් කියලා උනාට දන්නවා ඒ කියන්නේ චේතෝ පරිඥානයි. සරුවත්තන් වහන්සේලාට කියනවානේ අනුන්ගේ සිද්ධාන්නා නුවණක් ඒ නිසා පුද්ගලයේ පිළිමද ආය කවුරුත් අඳුන්වන්න ඕනේ නෑ. භාගතුන් වහන්සේ කාරණාව තමන් වහන්සේගේ චේතෝ කරු ඥානේ අනුන්ගේ අදහස් දැනගන්නේ. මේ දෙන්න ආවේ සරුවත්තන් වහන්සේට ඔවුන්ගේ ආගම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා ඊළඟට තථාගතයන් වහන්සේගේ ධර්මය නිෂ්ප්‍රභා කරන්ටයි. ඒ ප්‍රතිශේධ කරන්ට යාවේ. මොකද හේතුව පින්නත්නි භාගතුන් වහන්සේගේ දේශනා හැම එකක් අන්තිමේට යොමු වෙන්නේ අනාත්මවාදී. අනාත්මවාදී කියන්නේ ආත්මයක් නැත. එහෙම නැත්නම් අපේ සාහයෙන් තොරයි. සමාත යමක් අපේ ජීවිතයේ පිළිබඳ නාමයන් පිළිබඳ රූප ධර්මයන් පිළිබඳ එහෙම නැත්නම් අපිට තියෙන මේ ගේදුර ඉදකඩම් සම්බන්ධ හැම එකක් අපිට ඕන හැටියට පාලනය වෙන්නේ නැහැ. ඒක තමයි අනාත්මවාදී කියන්නේ. සාමාන්‍යයෙන් අපි දේවල් පාලනය කරගෙන යටතේ පවත්වාගෙන යනවා තමයි. නමුත් එන්නේ නැති කවදා වූ අපෙන් අහිමි වෙනවා. ඒක අපි ඒ වෙයින් අහිමි වෙලා යනවා. මේ අනාත්ම ලක්ෂණය බුදුරජාණන් හොඳාකාරයෙන් පෙන්වූ කලේ අනිත්‍ය ලක්ෂණය වෙනස් වෙන බව උන්වහන්සේ ආબોධ කළා. ඒ වගේම වෙනස් වෙන දේ දුකට පාත්‍ර වෙන බව හේතුන් දේශනා කළා. ඒ ළඟට ඒ සියල්ලක් තමන්ගේ වශයෙන් නොපවතින ආකාරය තමයි අනාත්ම ලක්ෂණය. මෙන්න අනාත්ම ලක්ෂණයට අන්‍ය තීරිතකදී බොහෝකට විරුද්ධයි. විවිධාකාර ප්‍රශ්න ගෙනල්ලා අනාත්ම ලක්ෂණේ නැති බව පෙන්වන්න තරම් ඔවුන් උත්සාහවත් වුණා. මේ මුංගිය ජාලයේ කියන පරිද්දාතිකෝ දෙදුනත් එහෙම තමයි. එදා කොසමේ නුවර බුදුරජාණන් වහන්සේගෙන් නවත්තා කොමිලා දැන් සුවදේ කතා කළා. වෙන පරිද්දාතිකෝ දෙවියන් බුදුරජාණන් වහන්සේ ළඟ පහත් ආසනයක වාඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගුණහෝ වාඩි වුණා. මේ දෙන්නන් වාඩි වෙලා නැහැ. ඒක මං තන් පුතාසල දෙන්නු කරන. එකක් පැතක හිතගෙන හිටියා. හිතගෙන හිටියා මේ දෙන්න බුදු පියාණන් වහන්සේගෙන් අහනවා කොමුකෝ භන්තේ සංජීවං තං කරේරං අඤ්ඤං ජීවං අඤ්ඤං කරේරං. මෙන්න මේකයි මේගොල්ලන්ගේ ප්‍රශ්නය. ඒක අහන්නේ පින්නත් නේ. බවත් ගෞතමයන් වහන්සේ කොහොමද සංජීවං සංසරේගං එම ජීවයේ වේද එම ශරීරයේ වේද ඒ පළවෙනි ප්‍රශ්නයයි. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවය අනිකක්ද ශරීරය අනිකක්ද ඉතින් මේකයි ප්‍රශ්නේ. මෙතන කියන්නේ ඔවුන්ගේ ආගම් වල පෙන්වීම කරන ජීවය කියන්නේ මේ සත්‍යය නැරිලා යනකොට තවත් තැනකට යම් කිසි යන ශක්තියක්. ඒක අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි පෙන්වීම කරන්නේ නාමය කියලායි. නමුත් ඔවුන් මේකට විහාර කරේ ජීවය කියලා. ශරීරය කියන්නේ නම් මේ ශරීරයේ කෙස්ලොන්නේ දත් සම්මත් ආදී වූ ශරීරයයි. එහෙම නමුත් එන්නේ ජීවේ කියන කතාවෙන් කියන්නේ මෙරිලා තවත් තැනකට යන යතියකට ජීවේ කියන කියන. ඒරෙමිට මෙයින් ඇරුවේ සංජීවං සංශරීරං. ස්වාමි ජීවියත් ඒකද ශරීරයත් ඒකද පරිලෝකේ යන දෙයක් එයද රූපයත් එයද දෙවෙනි ප්‍රශ්නේ තමයි අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඊළඟ කියන්නේ පරලෝකයට යන දෙක වෙන එකක්ද ශරීරය වෙන එකක්ද මෙන්න මේකයි ඒගොල්ලන් ප්‍රශ්නෙන් ඒ ප්‍රශ්නේ ගෙනාවේයි අනාත්මවාදයට දැන් බුදුරජාණන් වහන්සේ දාන්න අනාත්මවාදයෙන් එක දිගට පැවතුන්න අනිත්ක සත්‍යය මරණින් පස්සේ දවාන්තර ගත වෙන බයෙන් බවේ පිටදීමින් යනවා මේ උල්ලංඝ අදහස් වල හැටියට එන්නේ අන සතික් නෑ. ඒකට කියන්නේ පින්නත් උච්ඡේදවාදී. සංජීවං සංසරීරං කියනකොට මරණයෙන් පස්සේ එහා භවයට යන කෙනෙක් ආත්මයක් කර්මයක් ඇත්තේ නෑ කියන එකයි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළොත් එහෙම තමයි ජීවිතයත් ඒකයි ශරීරයත් ඒකයි කීවොත් ඔවුන් දෙලමට වාදාරෝපණයක් කරන එනම් වහන්සේගේ දේශනා මේ අනාත්මවාදී නෙවෙයි ඒක උච්ඡේදවාදී. උච්ඡේදවාදී කියන්නේ මරණයෙන් පස්සේ ආය උපතක් නැහැ. මේ සත්‍යයගේ ජීවේ කියන නාම කොටස් මරණයෙන් පස්සේ ඒවා පහ වෙලා ගියාම ශරීරයේ තියෙන පඨවි ආපෝ ආදී සතර මහා භූතයන් පොළොවට එකතු වෙනවා. ආයහා ලෝකෙට පරිසංයයෙන් යන දෙයක් නැහැ. ඒකයි උන්ගේ වාදයේ එතකොට උච්ඡේදවාදී කියන්නේ සිසිලා ගියා. යන්නේ ශාස්ත්‍රවරුන් තමයි ශාස්ත්‍රවාදී කියන්නේ. සදාකාලිකව යනවා. සංකාරයේ දිගින් දිගට මේ සත්‍යය ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ නෑනේ. ඒ යන්නේ යතිය නැති කරන්න පුළුවන්. එනම් යම් උත්තමේ රහත් වුණා නම් ඒ රහතන් වහන්සේගේ බය ගමනේ අවසానයි. ඒක සදාකාලික දෙයක් ඇත්තේ නැහැ. ඒකෙන් ප්‍රකාශ කළේ උච්ඡේදවාදී කියලා බුදුරජාණන් වහන්සේ මේ උපතක් නැහැ කියලා දේශනා කරනවා. ඒක උච්ඡේදවාදයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ රහතන් වහන්සේ සම්බන්ධ උච්ඡේදවාදී දෘෂ්ටියක් අලලා නෙවෙයි. ඒ උන්වහන්සේට නැවත උපතක් නැහැ. හේතුව පින්නත් මේ අවිද්‍යා තණ්හා දෙක ප්‍රහාණය කරගත්තා රහතන් වහන්සේට නැවත භවයේ උපතක් ලැබෙන කර්මයක් නැත්තේ නෑ. කුසල කුසල කර්මයන් රහත් මාර්ගයේ ලැබෙනකොට සියල්ලක් නැති වුණා. ඒ නොමැතිකම නිසා උන්වහන්සේගේ උත්පත්තියක් නෑ. ප්‍රත්‍යඥාට ඒක උනේ නෑ. ප්‍රත්‍යඥායට අවිද්‍යාවෙන් මුලා කරලා සංහාවෙන් අල්ලා දාලා භවයේ අල්ලා දාලා අන්න අර ප්‍රතිචිත්තේද කරන්නේ කර්මානුරූපව තැනක ප්‍රතිසංජයක් ලබා දෙනවා. ඒක උච්ඡේදවාදයක් නැත්නම් සාත්‍යතවාදයක් නෙවෙයි ඒ බව ගමන සිදු වෙන්නේ නැති. මේගොල්ල ප්‍රකාශ කරන්නේ ඒ රහතන් වහන්සේගේ පරිනිර්වාණය උච්ඡේදවාදයක් කොටයි. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගෙන් මේ කියන්නේ සාමාන්‍ය සත්‍ය ලෝකයක් පිළිබඳව එයින් මරණයෙන් පස්සේ සිදුවන්නේ නැහැ කර්මානුරූපය නැවතත් භවයකට ගමන් කරනවා. හැබැයි කවදාහේ පුළුවන් කර්මයේ ඡය කිරීමෙන් අර කියන උත්පත්ති නැති කරලා ශාන්ත නිවනටපත් වෙනවා. ඒක උච්ඡේදවාදී නෙවෙයි කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසානයේ උන් නැත්නම් බුදු සාසනය ලබාගත යුතු ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. ඒ ළඟට ශාස්ත්‍රවාදයේ කියන සදාකාරික පැවැත්මයි. බුදුරජාණන් වහන්සේ එහෙමත් දේශනා කරේ නෑ. සදාකානික සත්‍යංග ජීවත් වීමක් න අර විදිහට රහත් ගලෙන් ඒගොල්ලන්ගේ දුක අවසන් කරගත්තා නම් නිවන් දකින්න. ඒ නිසා මෙන්න මේ කියන අදහස් දෙක අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන තෝන්ගේ සාසුතවාදයක් මෙතනින් බිඳිලා ගියා. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මොහොන්ගේ මේ අසහත් නිදිමුත ධර්ම කාරණා රාශියක් දේශනා කළා. ඉතින් මේ අවස්ථාවේ උන්වහන්සේ මේ දෙන්නාට දේශනා කරන්නේ උනාට දන්නවා මේ දෙන්නා එන්නේ Taman වහන්සේට වාදාරෝපණයක් කරන්න. දවුන්ගේ මතයෙන් වැරදි බව පෙන්වන්න කරන්නේ. පළමුවෙන් දේශනා කළේ ඔවුන්ගේ උත්තරයට උත්තරයක් නොතබා ශාසනයේ පිළිවෙත් පිළිවෙන්න උන්වහන්සේ දේශනා කරනවා. එවැත්නි යම් කිසි ශාස්ත්‍ර කෙනෙක් ලෝකේ පහළ වුණාම ඒ ධර්මයේ අහපු යම් සැබෑ කුලපුත්‍රයේ ශාසනය පැවිදි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සතුන් පිළිවෙතට දැකගත්තා වූ විසුණු වහන්සේ මේ පිළිවෙත් මාර්ගය සම්පූර්ණ කරන බවයි. බලනකොට වාස සතර සංවර කීල වෙනවා. ප්‍රාත්ම සංවර කීලේ, ආජීවකාරක කීලේ, ප්‍රත්‍ය සංවර කීලේ. ඒ ආකාරයෙන් ආජීවකාරක කීල කියන්නේ සතර සංවර කීලයක්. සතර සංවර කීලයක් කියන්නේ ඉන්ද්‍රිය සංවර කීල කියන්නේ චක්කු සෝත ඥාන ජීවා කාය මන මේ ඉන්ද්‍රිය හය ආරක්ෂා කරනවා. ඒ කියන්නේ කෙනෙක් සතියෙන් තොරව ඒ යම් කිසි දෙයක් දැක්කා නම් ලෝභ කටයුතු අරමුණේ ලෝභය උපදිනවා. විවිධාකාර අකුසල් උපදිනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ ඉන්ද්‍රිය සංවරේ ඇති කරගන්න නම් ඉන්ද්‍රිය සංවර වෙන්න නම් සතියෙන් යුක්තව මුතුන් වහන්සේ යමක් දකින්න ඕන, අහන්න ඕන, ඒ ආගෙන ගඳපෙන දැන ගැනීම, රස විඳීම, කායික ස්පර්ශයන් හිතෙන් හිතන දේ සියල්ලක් සිහියෙන් යුක්තව කරනකොට අනේ ඉන්ද්‍රිය සංවර සීලයේ කෙරෙනවා. ආදී පාරිශුද්ධයේ ඒ කියන්නේ තමන් දැහැමින් ලැබූ දේවල් ධාර්මික වෙන්න ඕනේ. ඒ ආකාරයෙන් සීලයේ සම්බන්ධ සතර සංවර සීලයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා මෙන්න මේ කියන සතර සංවර සීලේ යුක්ත මගේ ශ්‍රාවකයා ඊළඟට සතියෙන් යුක්තවයි කටයුතු කරන්නේ. ඒ සතියෙන් යුක්තව කියනකොට පින්නත් මේ උනාසේගේ සෑම ඉරියව්වක්ම වාඩි වීම, ගමන් කිරීම, ආහාරං ගැවීම සෑම ක්‍රියාවක්ම සති සම්පජන්‍ය කියලා පෙන්වු කරන්නේ. දැන් සීලයක පිටාගෙන සිහියෙන් නුවණින් යුක්ත වේ. කටයුතු කිරීමේදී උපත ලෝභාදී ධර්මයන් නැති වෙන්නේ. අනේ සති සම්පජන්යෙන් වීමත් මගේ ප්‍රායෝගිකව කරනවා. ඒකත් අර තමන්ගේ ප්‍රාර්ථනා මුලින්පත් කරගන්න මාර්ගයක් වෙනවා. සේවිත බුදුරජාණන් වහන්සේ පෙන්වූ කරන්නේ මගේ ශාසනය පැවිදි ශ්‍රාවක උදවිය සතර සංවර සීලයෙන් සිහියෙන් යුක්තව ඊළඟට අභිඥාන් පහය ලෝකේ නිරතාබිද්ධේන විහෙරති. මේ අභිඥාව කියන දැඩි ලෝභය. ඒ වගේම දේශයේ කියන මේ කෙලෙසුන් දුරු කරගන්න. උනාන්සේ භාවනාව පිළිගන්නවා. ඒ කියන්නේ පින්නත් සතර සතිපට්ඨාන භාවනා කරනකොට අභිඥා කියන දැඩි ලෝභයත් ව්‍යාපාදයේ කියන තරහත් දුරු කරගන්න උන්වහන්සේ භාවනාවේදී අවිද්‍යාව කියන්නේ මේ අදහස් දැන් සතිපට්ඨාන භාවනා වේදෙනකොට ආනාපාන භාවනාවෙන් පුළුවන් එහෙම නැත්නම් විරත් විදර්ශනා භාවනාවට දෙන්න පුළුවන් මේ අවිද්‍යා දැඩි ලෝභ ගතිය භාවනා වේදෙනකොට වේදෙනකොට ආවෝතින් ඒක දින්නේ නැත්නම් භාවනා ගෙනියන්න පුළුවන් කමක් නැහැ ලෝභය බහුල බහුල වෙනවා නම් මේ වේගය හිත භාවනාවෙන් ඉවත් වෙලා ඒ තමන් ආශා කරන දේවල් ඔස්සේ කියන්නේ. ඒ සෑමකෙන් කියන්නේ කරන්නේ වැඩි ලෝභය, අවිද්‍යාව කියන ධර්මේ නැති කරගන්න ඕනේ. ඒ සඳහා උනාට උත්සාහයක් වෙනවා. එවැනි දැඩි ලෝභ ධර්මයක් ආවොත් අඳුන ගන්නවා. දැන් මට දැඩි ලෝභයක්, දැඩි ආශාවක් ආවා, ආශාවක් ආවා. මේක තේරුම් ගන්නකොට මෙන්න කරනකොට මෙතෙන් පහ වෙලා යනවා. ඊළඟට ව්‍යාපාද නීවරණයක් තරහ කොහොමද වෙන්න පුළුවන්? එතන කවුරුත් තරහ ගන්නෙ මූණට පෙන්නන්නේ පෙර වෙච්ච දෙයක්. මෙතන මතක් වෙලා එනවා. ඒවත් ආයතේ මතක් වෙච්ච ව්‍යාපාදයෙන් උන්වහන්සේ ගන්නවා තේරුම් අරගෙන මර තරහක් ව්‍යාපාදයක් ව්‍යාපාදයක් ආමින් කරනවා. අන්නාර සතිපට්ඨාන සූත්‍රයේ හැටියට ධම්මාන් දක්ෂනාවේ නීවරණ කොටසක් මෙනෙහි කළා වෙනවා. ඒ විදිහට මෙනෙහි කරන්ට කරන්ට උන්වහන්සේගේ හිත දැන් සංකප්ප වෙනවා. දැන් මේ මුන්නේ ජාලිය පරිද්දාලිකම් දේශනා කරන මගේ ප්‍රායෝගික ඒ විදිහට භාවනා කරන හිත හදාගෙන යනකොට මෙන්න මේ කියන කාමච්ඡන්ද නීවරණය දුරු වෙනවා. ඒක හරියට ණයකින් ඉඳහත් වුණා වගේ. කෙනෙක් ණය තියෙනවා නම් පින්නත් නැත්නම් ඉතරෝම අනුන්ට බැඳිලා කනට ගැටි වෙලා ඉන්න වෙන්නේ. ඒ යම් යම් බාධා දෝෂාරෝපණයක් කරත් යම් කිසි සාධන පීඩන කරත් ඒවා ඉවසා ගන්න වෙලා තියෙනවා ණය නිසා. මෙන්න මේ කෙනේ කාමච්ඡන්ද නීවරණයක් ආපු පුද්ගලයාට වෙන්නේ ඒකම ගැටි වෙනවා. ඒ යන්නේ යනවා. අනුන්ට වහල් වෙනවා. මේ අදහස් සම්පූර්ණ කරගන්න. එනිසා මේක ණය ගැනීමක් වගේ යම් අවස්ථාවක මගේ ශ්‍රාවකෝ කාමච්ඡන්ද නීවරණ යටපත් කරගත්තා නම් ණයට නැති කෙනෙක් වගේ කෙනෙක් යම් කෙනෙක්ගේ මිලමුදලක් කරගෙන කර්ම සංඥ නැමැති නීවරණය යටපත් කරගත්තා නම් ඒ යෝගියා Taman සතුටු වෙනවා මගේ දැන් කාමත් සම්මේ යන්නේ පහුණා අයිුණා දැන් අර ඉදිරියට භාවනා කරන්න පුළුවන් ඒකට උනා දේශනා කරනවා ඒ පංච නීවරණේ යටපත් කරගත්ත මගේ ශ්‍රාවකේ බොහොම හොඳින් භාවනා කරන ගිහිල්ලා ඒ ළඟට ඥාන ලැබෙන හැටි පෙන්වන්න දැන් ඒ මුන්නේ ධාඩේ දෙන්නා ප්‍රශ්නේ තමයි ජීවේ එකක්ද අනිකක්ද ඒ කතාවේ බුදුරජාණන් දැන් සාතන ධර්මයේ පහදාගෙන යනවා. ඒ මිලීල නීවරණ පහ වුණාම යටපත් වුණාම ඒ මගේ ශ්‍රාවකයෝ ඥාන උපද යනවා. කියන්නේ යුගනද්ද ක්‍රමයක් කියනවා. නිවන් දකින්න පුළුවන් යුගනද්ද ක්‍රමය කියන්නේ ඥාන ලබාගෙන ඒ චතුත්ත්‍ඥානින් ඒ වසන් කරගෙන ඊළඟට නාම රූප ධර්මයන් විදර්ශනා කළ රහත් වෙනවා. ඇතන් විට පින්නත් ප්‍රථම ඥානිය ලබාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි එක එක ඥානයක් ලබාගෙන ඥානාංග මෙනෙහි කරලා විදර්ශනායන්ට පුළුවන්. මෙතන කියන්නේ සතිපට්ඨාන හතරවෙනි ඥානයක් ලබාගෙන ඒ මගේ ශ්‍රාවකය නිවර්ණයන් පහතරගත්තා වූ ඥානිත යුක්තව වාසය කරන මෙන්න මේ ආකාරයෙන් මේ ඥානෙන් නිවර්ණයන් යටපත් කරගත්තාම ඒ ශ්‍රාවකයන්ට පුළුවන් තවත් විදර්ශනා හැරෙන අවස්ථාවක් මේ ශරීරය ගැන ඒ ශ්‍රාවකෝ හිතනවා මේ මගේ ශරීරය කියන්නේ චාතුරු මහා භූතිකයි. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූතයන්ගෙන් සදුන්ගත් දෙයක්. ඊළඟට ආහාර පාන ආදී යදෙන දෙයක්. මේ ශරීරය නෑදීන් ආදී සත්පාදයෙන් ජීවත් වෙන දෙයක්. ඒ විදිහට මේ සතර මහා භූතයන්ගෙන් සදුන්ගත් රූප කය ගැන මගේ ශ්‍රාවකයා අර සමාධියෙන් බලනවා. එතකොට ඒ රෝගියාට ඒ ශ්‍රාවකයාට පේනවා ඒ සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් මේ රූපකය. ඉන්නත්නේ පඨවි ආපෝතේජෝ මෙන් හැදුනායි අපේ මේ කෙතුලෙන් නියද සම්මස්සාදී උතුම් ශරීරයේ ජනයි බුදුරජාණන් වදාරන්නේ. ඒ ශරීරයේ ආශ්‍රය කරගෙන නාමයක් තියෙන හිතක් තියෙන. මේ කියන්නේ නාම රූප දෙකක් පවතින බවයි. දැන් අර විදිහේ සතිප්‍රඥාණයෙන් සමාධිමත් වූ යෝගාවචරය ඒ ධානයෙන් Tamange ශරීරය ගැන බලනකොට තේරෙනවා ගැටහෙනවා මේ රූප කය සෙත්ලෙන් නියදත් ආදී කොටාසයන් රූපයන් එනමිට ඒක අසුදු කරගෙන පවතින්නේ නාමය නාමය තමයි රූපේ බව හඳුනගත්තේ රූපේට යමක් හඳුනගන්න බෑ තින්නත් හිතක් නෑ තේරුමක් නෑ ඒ නිසා මේ යෝගය තේරුම් ගන්නවා මෙන්න මේ නාමයයි මේක රූපයයි ඒක හඳාටි පැහැදිලි කරගන්නවා ආબોධ කරගන්නවා ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ දවුන්ට දේශනා කරනවා යම් කිසි මානික රත්නයක් තියෙනවා මේ මානික රත්නය හතරක් වේවා අටක් වේවා මේ මානික රත්නේ විදලා මැදින් දාන නූලක් සුදු පාට වෙන්න පුළුවන් රතු පාට කහ පාට විවිධ වර්ණ ඇති නූලක් මේ මාණික් රත්යේ තුنين ඇදලා ගන්නවා. මේ මාණික් රත්නේ යම් කෙනෙක් අතට ගත්තහම පේනවා මේ මාණික් රත්නේ තුල තියෙන නූලක් ඇදලා. නූල වෙනයි මාණික් රත්න වෙනයි. මේ දෙක දෙකක් නේ. කියලා යම් කෙනෙක් ඇත්තටි පුරුෂේ ඥානවන්තේ තේරුම් ගන්නවා. මෙන්න මේ වාගේ තමයි සාතනේ අර විදියේ ධ්‍යාන කුමවාගෙන උත සමාධිමත් වූ කරගත්තා යෝගාවචරයට තේරෙනවා මෙන්න මේ ඇහැට පේන දේ රූප ධර්මයන් ඒ වගේම මේවා දිනිමිදී යන දේවල් රූප ධර්මයන් ඒ අඳුනගත්තේ දැකගත්තේ අර විඥානයේ කියන හිතයි ඉතින් විදර්ශනාව දිනු වෙනකොට නාම කොටසක් රූප කොටසක් කියන දෙකම දිනනවා නැති වෙනුම දන්නේ. හැබැයි ඒක දන්නේ කවුද? නාමය, විඥානය. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන පරිද්දාතිකයන් දෙදෙනාට ආහාර පානෙන් යැපෙන්නා වූ නෑදීන් ආදී උපස්ථාන වලින් පාවිච්චි වෙන නැගෙන මේ ශරීරය රූපකයක් හැටියට ඊළඟට අසුරු කර තියනා වූ විඥානීය නාමයක් දේශනා කරනකොට නාමය හන කොහොමද දැන් ඔබලා කියනවා ඒක ජීවය අනිකක්ද ශරීරය අනිකක්ද? එහෙම ජීවය වෙනවාද? එහෙම ශරීරයක් වෙනවාද? එහෙම නැත්නම් ජීවය අනිකක්ද ශරීරය අනිකක්ද? දැන් මේ දෙදෙනාට පින්නත් වැටහෙනවා තේරෙනවා ස්වාමිනියේ අපි නම් මෙතෙක්කල් ප්‍රකාශ කළේ ඔය අපේ අදහස් හැටියටයි එහෙම නෙවෙයි ස්වාමීන් අපිට දැන් තේරෙනවා මේ රූපේ එකක් නාමයේ එකක් මේගොල්ල ශරීරයේ කීවේ රූපයටයි ජීවේ කීවේ නාමයටයි ස්වාමීන් වහන්සේ මෙතෙක්ල් හිතාගෙන මේ දෙක එකක් කියලා දැන් නම් ඔබ වහන්සේගේ දේශනාවක් වටහා ගත්තා නාමයේ වෙන එකක්ද රූපයේ වෙන එකක්ද දැන් අන්න ඒවත් කාලේ උන්ට තේරුණා තථාගත බුද්ධයාණන් වහන්සේගේ ධර්මයේ අනුව තමන් මේ ලබ්ධිය එනම් අර සාස්ත්‍ක දෘෂ්ටිය, උච්චේ දෘෂ්ටි කියන මේවා දැන් ඕංගුසින් ඈත් වෙලා ගියා. එනකට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තවත් පෙන්වීම කරනවා. මගේ ශ්‍රාවක එතනින් නවතින්නේ නාම රූප දෙක වෙන් කරගෙන ආબોධ කරගෙන නාගේ කැමැති නම් සිද්ධි විදාදි උපදවනවා. මනෝමය ඉද්දී ඒ කියන්නේ මේ ශරීරයෙන් තමන් වැනි ඒ ඉරිදිමතාට එනම් මේ චතුත්ථ ඥානලාභී උත්තමයා ඉරිදිවිද ඥාන උපදවනවා ඒ මනෝමය කයක් නවන්න පුළුවන් ඒ ළඟට ඉරිදිවිද ඥානය කියන්නේ අනිත් නොතෙනි ආතෙන් ගමන් කරන්න පුළුවන් ජලයේ වගේ මහපොළේ කිමිදෙන්න පුළුවන් මහපොළේ ගමන් කරන්නා වගේ ජලයේ මතු පිටත් ගමන් කරන්න පුළුවන් ආසේ ගමන් කරන්න පුළුවන් මේවා තමයි ඉර්ධි විදි කියන්නේ. මේවා රහත් නෝන ඥානලාභී උතුමන්ට ප්‍රබවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරනවා මෙන්න මේ කියන මනෝමය දේ ආදිය උපදවන්න පුළුවන්. එනකට අනුන්ගේ ශබ්ද අහන්න පුළුවන් ප්‍රේත ධාතු විඥානේ ඒ කියන්නේ දිබ්බසෝත ඥාන උපදවන්න පුළුවන්. මේ දිබ්බසෝත ඥානයෙන් කෙරෙන්නේ පින්නත්නේ බුදවෝද ළඟවෝද දෙවියන් සම්බන්ධ වූ ඈත තියෙනා සංඥාන් අහන්න පුළුවන්. හැබැයි අර චතුත්ථ ඥානලාභී උතුමාර තමයි ඒ උපදවන්න පුළුවන්. නා දේශනා කරනවන්ට මෙන්න මේ වගේ මගේ ශ්‍රාවකයන්ට දුරවේද ළඟවේද සංඥාන් ඇසීමේ අවස්ථාව අර බුද්ධසේක ඥානෙ උපදවන්න පුළුවන්. ඒකත් ලබාගත් උන්වහන්සේලා තවත් තමන්ගේ සාතන පැත්තෙන් සතුටු වෙනවා. එහෙමතුනා දේශනා කරන චේතෝකරී ඥානෙ. චේතෝකරී ඥානෙ කියන්නේ අනුන්ගේ සුද්ධන්න නුවණ. සරාගං වාචිත්තං සරාගං චිත්තං ගජානාති කියලා ඔය සත්‍යත්තාන්තෝත්‍රයේ දෙන්නු කරනවා. එක එක පුද්ගලයාගේ ප්‍රයත්න යම් කෙනෙකුට තරහක් ආවොත් උනාසේ ඒ චේතෝදරේ ඥානලාභී උතුමාට තේරෙනවා මෙන්න මේ අත්කාර දැන් දෝෂයක් ආවේ තරහක් ආවේ කියලා දකින්න. ඒ දකින්නේ පින්නත් මේ කෙනෙකුට තරහක් අමනාපයක් වෙනකොට හෘදේ වස්තු මේ අභිරුද්ධ වෙනවා. කළු වර්ණ වෙනවා. ඒ කළු වර්ණ වූ මේ ධාතු ශරීරගත වීම නිසා ඔහුගේ රූපකයත් වෙනස් වෙනවා. ඒ අනුන්ගේ සිත් ලක්නා වූ ඥානලාභියා කෙරෙන්නේ ඒ තනත්තාගේ හදවතට තමන්ගේ අර ඉරිදි හිත යොදනවා. අනුන්ගේ සිත් ගන්නා නුන යොදාපින් දැන් මේ ධාතු අපිරිසුදුයි. ඒකා දැන් මේ තනත්තා දේශෙන් යුක්ත කෙනෙක් කියලා දකින්න. ඒ විට රාගෙන් දේශෙන් යුක්ත බව හේතේ පරිඥානලාභී උතුනා දැනගන්න. ඒකත් මගේ ශාස්ත්‍රය ලබන්න පුළුවන්. ඊළඟට උනාත් දෙන්නේ කරන්නේ පුතු උපාත ඥානෙ. පුති උපාත කියන්නේ සත්‍යයන් මැරෙන උපදින බව දක්නාව. පුති කියන්නේ පින්නත්ති භවයෙන් ගිලිහීම මරණයටපත් වීම. උපපාත කියන්නේ සත්‍යයේ ඉදීමත්. මේක පින්නත් දකින්න පුළුවන් ඥානලාභී කෙනෙකුට. මෙන්න මේ තනත්තා දැන් මේ ආත්මින් සුත වෙනවාය. අසවන්තන උපන්නාය, උපදිනවාය කියලා දකින්න පුළුවන්. ඒ සුත වීමත් උපදීමත් පමණක් නෙවෙයි, එතෙන්ට යථා සම්මූප ඥානෙ යොදාගත්තාම කර්මයක් දකිනවා. මෙයා දැන් මේ විදිහේ කුසල කර්මයකින් නැවත උත්පත්තියක් ලැබුවාය, අකුසල කර්මයකින් දුක්ඛ වෙන කුකන්නාය මේ බවත් තේරුම් ගන්නේ අර සුතෝපාත ඥානෙ. දැන් මේ උදවියට යෙදෙන්නාට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ශාසනයේ තියෙන වටිනාකම් දේශනා කළා. ඒ ආකාරයෙන් යුගනද්ද කරන්නේ නම් ඥාන සදවාගෙන නිවන් ආબોධ කරගන්න මාර්ගය පෙන්වුම් කරන. ඒ විදිහේ ඥාන සදවාගෙන සමසිතේ ඊළඟට ආශ්‍රයයන් නැති කරන්නේ නැත්නම් හරියත්යේ සඳහාට යොමු කරනවා. ඒක වුණාට පෙන්වන කලේ උනතරං ආයතෝ වික්ඛු සමාහිතේ චිත්තේ කරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝ පක්ඛිනේතේ මුදුබෝතේ කම්මනීය චිතේ ආසවානං කයා චිත්තං අදිමුඤ්ඤාමේති නාතමේ දෙන්නාර දේශනා කරනවා ඒ මම දේශනා කරපු සාමාන්‍ය දල්පු දේවල් බුද්ධෝත්පාද කාලයකත් ලබන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලෙකත් ලබන්න පුළුවන් නමුත් ඝාතනයක මෙන්න මේ tikai ප්‍රධාන වශයෙන් තියෙන්නේ උනත තරම් ආශෝකලේ කීවේ නැවතත් නැවත කියෙන්නේ අර සියලුම ලෞක වශයෙන් ඥාන අභිඥා ලබාගෙන තියෙනවා අපි අවසානින් මතක් කළේ චතුප්‍රඥාන ආදී ඉපදී මැරෙන් ගන්නා නුවණක් ලබා තියෙන කෙනා. ඒ වෙලාවේ ඒ යෝගියා හිත බොහෝම සමාධිමත් වූ පින්නත්. වෙන සමාධි සම්පන්නයි. සමාහිතේ චිත්තේ කියන එකයි. හිත කොහේවත් වෙනස් වෙලා යන්නේ වෙනත් අරමුණු කරා ගමන් කරන්නේ නැහැ. ඒක එකඟ හිතක් උන්වහන්සේට තියෙනවා. සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ඉතා පිරිසුදුයි. ඒ පිරිසුදුයි කියන්නේ පින්නත් නේ ලෝභ දේශම ඉන්ද්‍රියාදී වලින් මේ හිත කෙරෙන්නේ නැහැ. ඉතා ප්‍රබාස්කර හිතක් තියෙන්නේ. පරියෝදාතේ ආත්පසින් පිරිසුදුයි. නීවරණ ඥාණයෙන් යටපත් වෙලා තියෙන්නේ. සුණාන්තේට නීවරණ නැතනවටත් මතක් වෙන්නේ නැහැ. හිත නැගෙන්නේ නැහැ. හරියේ දාතේ කියන හාත්පසින් හිත පිරිසුදුයි නීවරණ හොඳටම පහවලා තියෙනවා. ඒක පැහැදිලිකම් තවත් අනංගනේ අනංගන කියන්නේ නීවරණ ධර්මයන් බොහෝ දුක් පහවලා තියෙනවා. නිගතු පක්කලේසේ උපක්ලේශ ධර්මයන් කියන්නේ හිතට පැන නැගෙන එන යම් යම් ක්ලේශ අරමුණු. ඒවත් දෙන්නේ නැති බොහොම දෙයින් දෙලට ගිහිල්ලා තියෙනවා. උපා ප්‍රසන්න හිතක් තියෙනවා. ගහන්න කියන්නේ හරියට පැහැදුණු ජලයක් වගේ. ජලයේ පැහැදුණු ජලයක යට කටුලේ තියෙන කැට කැබිලිති මස් රසබුවන් පේනවා. ඒක තේන්නේ පැහැදිලි කම නිසායි. ඒකා මේ ආකාරයෙන් මේ උක්ක්ලේශයන් පහ වූ යෝගාචරයට හිත බොහෝම ප්‍රසන්න බව පේනවා. මේ පංච නීවරණ ආදී කෙලෙස් නිසා තමයි හිත කැළඹිලා තියෙන්නේ. ඒ නිසා හිත පැහැදිලි නෑ. දැන් ඒවා කොහොම යටපත් වෙලා පැහැදිලි වෙලා තියෙනවා. මුදුබේතේ මුදුබේත කියන හොඳට මුර්ගේ හිත භාවනාවේ යෙදෙන්න ඉතාම සුද්ධේ කම්මන්නේ චුතේ කියලා පෙන්වන්න කරනවා. කර්මන්නේ බවේ එනම් ඉදිරියෙන් ඉදිරියෙන් විදර්ශනා භාවනා කරන්ට ඉතාම හොඳට හිත යෙදෙන ගතියක් තියෙනවා. අන්නේ අවස්ථාවට පෙන්වන තමයි නාති ආසවානං භයා චිත්තං අදිනින්නාමේති ආශ්‍රය ධර්මයන් නැති කරන්න හිත යොමු කරනවා මේ කියන්නේ පින්නත් නම් විදර්ශනාට හිත යොමු කරනවා ඒ යොමු කරනකොට අර කියාපු මුලින් සඳහන් කළ රූප ධර්මයන් නාම ධර්මයන්ගේ බිඳින් තේනවා මොහොතක් ඥාර පින්නත් බිඳින් තේනවා ඒ තේනකොට නම් සියල්ල සිහියෙන් මනින් මෙනී කරනවා කත්තිකායෝති වාපනස්සති කත්තිකත්තිකා හෝති කියලා ප්‍රතිපත්තානෙත් පෙන්වන කරනවා මේ මගේ රූපකයක් කියනවා නාමකයක් කියනවා එතන සත්‍යයක් නෑ පුද්ගලයක් නෑ නාම රූප සමූහයක් තමයි මේ තව තින්නේ ඒ නිසා මෙතන ඇලෙන්න බැලෙන්න දෙයක් නෑ අන්නේ නාම රූප ධර්මයන් දැන් විදර්ශනා කරගෙන යනකොට උනාදර තේරෙනවා ඒක තමයි ආසමානං භයයි කියන්නේ මේ නාම රූප දෙකේ දැනිච්ච ආශ්‍රව කියන ක්ලේශයන් තියෙනවා. ඒවා ප්‍රේකරන් දැන් විදර්ශනා කරගෙන යනවා. යන අවස්ථාවේ වැටෙනවා මේ ආශ්‍රවාති පජානාති. මේ ආශ්‍රව ධර්මයන් රාග, දේශ, මොහ, ditthි ආදී ආශ්‍රව ධර්මයන් කියලා වැටෙනවා. පැවිදි තුන්වන්සේ භාවනා කරගෙන යනකොට ඉදන් දුක්ඛන්ති පජානාති ඉතින් විදර්ශනානුව ජීවනකට භාවනායකින් උන්වහන්සේ තේරෙනවා මේ ශරීරයේ පෙළෙන දුක් උපදවන හේතුව තෘෂ්ණාවයි කියන්නේ. ආශාව නිසා දුකක් ඇති වෙනවා. ආශාව නිසා දවි උත්පත්ති ලැබුවා. උපන් ජීවිතයේ මේ දුකක් ඇති වෙනවා. ඒ නිසා ආශාවේ තෘෂ්ණාවේ නැත්නම් සමුදේ සත්‍යයේ ඵලයක් තමයි දුක කියලා වැටහෙනවා. ඒ දුක කියන එක පින්නැති ආબોධ කරගන්න ඕනේ. ආબોධ කරයි කියන්නේ දේත භාවනා කරන්ද කරන්ද මේ සත්‍යයට දුක්ඛාරී සත්‍ය වැටහෙනවා. කායික පෙළෙන් මානසික පෙළෙන් කායික පීඩා මානසික පීඩා සියල්ලක් මේ දුක් වේදනාවක් කියලා වැටහෙන ගතියක් තියෙනවා. ඒ දුක් වේදනාවට හේතුුනේ අතීත බලෙන් ගෙනාව මේ තෘෂ්ණාවක් නිසා. ආසාව නිසා තෘෂ්ණාන්තයෙන් දරි උත්පත්ති ලැබුවා. ඒ නිසා මේ පංචස්කන්ධයක් ලැබුවා. මේ පංචස්කන්ධෙ දුකක් ඇති වෙනවා. හේතුඵල දෙක දකිනවා. මේ ආසාව කියන තෘෂ්ණාව නිසා දුක ඇති වුණා. අනවතහා ගන්නවා. දැන් ඒක දුක ආબોධ වෙනකොට පින්නත් මේ ආසාව කියන තෘෂ්ණාවත් නැති වෙන ප්‍රහාණය වෙනවා. ඒ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මගේ ආර්ය ශ්‍රාවකය ආબોධ කරගන්නවාය. ඊළඟට නිරෝධ මාර්ගය දෙකක් ආબોධ කරගන්නවා. නිරෝධය කියන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමක්. මාර්ගය කියන්නේ වැඩි වැඩිමක් දියුණු කිරීමක් උත්සාහයෙන් දාන විදීමක් වෙන්නේ නැත්නම් මේ නිරෝධ සත්‍ය කියන්නේ නිවන්ටයි. ඒ නිවන ලබා ගන්නට යෝගියා විසින් මාර්ග සත්‍ය කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ යෙදෙන්න ඕනේ. යෙදෙනවා කියන්නේ පින්නත් මේ භාවනා කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා ජීවිතේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ අපේ දායකුදිය ගන්නවා කවරොත් සම්මාදිට සම්මා සංකප්ප මුලින් කියන මාර්ගාංග දෙක. එළඹෙල සම්මා වාචා සම්මා සම්මන් සම්මා ආජීව මේ සීලේ කොටස් තුනක්. ඊළඟට අවසානයේ සමාධිය කියන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේකෙන් කියන්නේ යෝගාවචරයන් සීලේ තියෙනවා. ඒ සීල ගුණය මේ ජීවිතේ පමණක් නෙවෙයි. සංකාරයේ හෝ සංකල්ප උපෝත්ථාංගකින් පැවිදිලා ආරක්ෂා කරපු ඒන් පරිභාවිත සීල පාරමිතාවක් තියෙනවා. නිවන් ලැබෙන අපි කවුරුත් මේ සීල් ආරක්ෂා කරන්න ඕනේ. අර සම්මා වාචාකින් මාර්ගාංග පුරෙන්දන. ඒ මාර්ගාංග සංඛ්‍යාත සීලය අපේ තියෙනවා නම් සම්මා වායාම උසායත් තියෙන්නේ. ඒක වීර්යයටයි තියෙන්නේ නැති. සම්මා සතිය උදේ සිහිය කියන භාවනා කරන වෙලාව අරමුණු අමතක නොකොට වෙන හැම එකක් මෙනෙහි කරන ගතියක් තියෙනවා. සම්මා සතියෙන් කරන්නේ හැම දෙයක් මතක් කර කර දෙන්නේ. දැන් සමාධියේ කියනකොට හිත හොඳට එකඟ වෙලා තියෙනවා. නීරයෙන් හොඳට හිත නඟලා දෙනවා. ආපෝ වැටෙන්න මැලිකම පිට දෙන්නේ ඒ විදිහේ නීරයෙන් හිත උත්සාහවත් කළා දෙනවා. සතියෙන් අරමුණු මතක් කළා දෙනවා. සමාධිය සංකප්ප වෙලා තියෙනවා. දැන් ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් අංග දෙක සම්මා සංකප්පයෙන් කරන්නේ අරමුණු හොඳට පැහැදිලි කරකට දෙනවා ඉදිරියට. සම්මා දිට්ඨියෙන් කියන්නේ ඔක්කොම මෙලින් කරනවා. එන්නා වූ සියලුම රූප ධර්මයන්, නාම ධර්මයන් හැම එකක් සම්මා දිට්ඨියෙන් මෙලින් කරන්ද කරන්ද ඒ ඥාණයට වැටහෙනවා ඉදන් දුක්ඛං මේක දුක්ඛය මේක සම්මුතියක්ය මේක නිරෝධයක්ය නැත්නම් මේ රූප ධර්මයක්ය ඒදී නාම රූප ධර්මයන් හොඳට වැටහිගෙන යන්නේ සම්මාදිට්ඨියයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා මේ පරිබ්බානික දෙදෙනාට ඒ ආකාරයෙන් අර ධානවල ඉඳලා මුල් කරගත්ත සමාධියේ හිතාගෙන භාවනා කරන යෝගියාට මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ ලැබෙන නිවන ආબોධ වෙන බවත් ඒ නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඊළඟට මාර්ග සත්‍ය දිනු කිරීම එනම් අර සම්මාදිට සම්මා සංකප්පත් ඊළඟට සීල ගුණයත් සම්මා වායාම සම්මාස සම්මාදිට නංග තුනත් මේවා හොඳට පැහැදිලිව දිනු වුණොත් මෙන්න මේ කියන ආශ්‍රව ධර්මයන් නැති කළා සත්‍යයට සනසෙල්ලක් ලැබෙන බව මේ දේශනා දේශනා කළා. ප්‍රේම සංකේතයෙන් අහගෙන හිටියා. ඉතින් මෙන්න මේ දෙදෙනා ඒ ගමන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදුනා තින්නේ. පැහැදිලා නාගට ප්‍රකාශ කරන අනුසාරණ බොහෝ වටිනවා බොහෝ වටිනවා. අපිට මෙවැනි ධර්මයක් අහන්න ලැබුණේ නැහැ මේ ඉස්සර. ඉෂා ගෝහන්තේ නෙමෙති උත්මන ශ්‍රාත්තුන් වහන්සේ නමක් ලැබෙන භාග්‍යයක් අපි සැලකනවා කියන බව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සතුට ප්‍රකාශ කරලා ඉහිල තියෙනවා. මේ දෙන හැබැයි ප්‍රයෝජනාය එහෙම කතාවක් නෑ. ඒ ආපු දේ විනයි ආපු දේ නම් බුදුරජාණන් වහන්සේතර අනාත්ම ලක්ෂණය සම්බන්ධ චෝදනා කරලා උන්වහන්සේට අපහාස කරන්නයි දෙන්නේ. මේ මොකද්ද? ධාතුන් වහන්සේගේ ශ්‍රාවකෝ බවට පත් වුණා නැත්නම් මේ ධර්මයේ පිළිගත්තා. එනි මේ පින් නැති බුදු පියාණන් වහන්සේලා තමන් වහන්සේක ශ්‍රාවක සංඝයාට දේශනා කළේ මොහොනින් මේ ලෝකේ ඉන්නේ අනිවාර්යෙන් තීර්ථ කුඩවිය අපිට මේ විදිහේ චෝදනා කරනවා ඒකට උදලා මෙන්න මේ ආස්වාදයෙන් දේශනා පැවැත්වුවේ කියන බව මේ සූත්‍ර ධර්මයන්ගෙන් පරිවර්තන වහන්සේ අපට දීවදාලා එනිසා මේවා පින්නත් අපි අහනකොට අපිට ඇති වෙන්නේ මොනවද සම්මා දිට්ඨිය නුවණක් වැඩෙනවා ඒක බුද්ධ ශාසනයේ බොහෝ විශේෂයි කර්මයේ කර්ම ඵලයේ විශ්වාස කරගෙන හිංකම් කරනකොට සම්මාදිට්ඨිය වැඩෙනවා දියුණු වෙනවා. ඒ නිසා එවැනි ධර්මයන් ශ්‍රවණය කරන ලැබීම ලොකු භාග්‍යයක් කොට අපි සලකා ගන්න අතර අද මේ ධර්ම දේශනාව ගැන නායකත්වය ලැබූ හැම කෙනෙක්ම සන්තෝෂ වෙන්න පුළුවන්. ත්‍යාගවන්තකම තියෙනවා. මෙවැනි ධර්මයක් අහන්තෝනේ ඊළඟට ඒ සඳහා සෑහෙන වියදමක් කරන්න ඒ සඳහා තියෙන පරිත්‍යාග චේතනාවක් ඇති වුණා. ඊළඟට ඒ ලබා ගන්න කුසලයේ අපිට පමණක් නෙවෙයි අපහදා වඩා පෝෂණය කරන සර්වේකත්‍රාත් ඥාතින් කිහිපත් කළ තින්දෙනවා. ඒකත් අපේ යුතුකමක්. ඒ නිසා අපට ඥාතීන්ට සම්බන්ධ වෙන සින්නාටත් ලෝකවාසීන්ට පුතා වටිනාවක් තමයි ධර්ම දේශනා කිරීම, කරවීම, සිද්ධායකත්ව ලැබීම. ඒ වාසනා භාග්‍ය පිණිසම අද ලබා ගත්තා. එනිසා දැන් මේ සිදු කරගත්තා වූ ධර්ම ශ්‍රවණ කුසලාංශයන් ධර්මය අහුවා වූ සින් දනාතම ප්‍රඥාකාරමිකා වේවා මේ දේශනාවේ තුල හිතට පෙන්වන කරන ලෞක ඥාන වශයෙන් ලෝකෝත්තර මාර්ග අවබෝධ කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් දකින්නත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සීල සමාධි ප්‍රඥා ගුණනවන කාර්මී පුරා සුභකසේ බුදුමහරහතන් වහන්සේලා බෝධි කොට වදාළ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය යන සතරාසන් ධර්මයන් ආબોධ කරගන්තම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් කවෙ ඥාතියින්ද දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් දක්ඛන්තු සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් දක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං පුඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සෝයාවනිදානපත්ත්‍ය ඉදං වූ ඥාතිනං හෝතු සුඛාං කුණාතය ඉදං වූ ඥාතිනං හෝතු සුඛාං කුණාතය ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සියලු දෙනාටම නිවන් දකින්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන්න් වහන්සේ සේ පොල්ගස්සෝ විට වික්ඛේන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටක ආචාර්ය කම්මට්ටාන ආචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ. Thank you.